චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සනන්තු සංගමක්ඛදං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 සීල සම්පන්නෝ තීන්ද්‍රියේ සගොද්දත්තානෝති භෝජනේ මත්තඤ්ඤෝ තිජාගරියං අනයත්තෝති සත්තහි සද්ධම්මේ සමන්නාගතෝති චතුන්නං ඥානං ආභිතේතසිකානං දිත්ත ධම්ම සුඛ විහරණං නිකාමලාභී හති අකිච්ඡලාභී අකාසිරලාභීති පින්වත්නි අද ධර්ම දේශනාවේදී සේක ප්‍රතිපදාව පිළිබඳව විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ මේ සේක ප්‍රතිපදාව කියන එක භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් වන වටිනා දේශනයක් ඒ ගැන අපි පසුව තේරුම් ගනිමු මේ සේක ප්‍රතිපදාම දේශනා කළේ සේක වූ ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් ඒ ගැන මූලික විස්තරයක් තියෙනවා මේ කාලේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාමේ තමයි වැඩ වාසය කළේ. බුදුරජාණන් වහන්සේ නෑදගේ නෑදෑයෝ ශාක්‍යයෝ උන්වහන්සේට හදලා පූජා කළ විහාරය තමයි නිග්‍රෝධාරාමය කියන්නේ. මේ කියන කාල සීමාවේ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩ වාසය කළා. මේ අතර මේ ශාක්‍යයන්ගේ රාජ්‍යයෙහි ඒ කපිලවස්තු නගරයෙහි සංඝාගාරයක් හැදුවා. ඒ සන්තාගාරය කියන්නේ ඒ කාලේ හැටියට ප්‍රධාන වශයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු කරන ස්ථාන. දැන් වර්තමානයේ පාර්ලිමේන්තු සංකීර්ණය වගේ රාජ්‍ය කටයුතු පිළිබඳව හැමදෙනාම රැස් වෙන්නේ මේ සන්තාගාරය. ඒ පමණක් නෙවෙයි යුද්ධ කටයුතු ආදී සංවිධාන කරන්නේත් මේ සංඛාගාර ශාලාව කියන එක. රටේ කෘෂිකර්මය ආදී දේවල් තවත් වසංගත ආදී දේ තෝග පැමුණුන් මේ හැම දෙයක් පිළිබඳවම රජවරු එකතු වෙලා සාකච්ඡා කරන තීරණය ගන්න ගොඩනැගිල්ල තමයි සන්තහාගාරය කියන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ වගේ. ශාක්‍යයෝ අලුතෙන් සන්තහාගාරයක් හදලා නිම කළා. ඒකේ වැඩ ඉවර කළා. ඔහු කල්පනා කළා මේ සන්තහාගාරය බුදුරජාණන් වහන්සේ පරිහරණය කළොත් අපිට බොහෝ වැඩදායකද බුදුරජාණන් වහන්සේ එක රාත්‍රියක්වත් මේ සන්තාගාරයේ වැඩ සිටිය අපට බොහෝ දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩියහම මහා සංඝ රත්නයත් වැඩිය වෙනවා. ඊළඟට මහා සංඝරත්නයත් වැඩියහම ධර්මයක් පැමුණුනා වෙනවා. වික්ඛු සංඝේ ආගතේ තේ පිටකං බුද්ධ වචනං ආගතමේව භවිස්සති කියලා කියනවා. මහා සංඝයා වැඩියහම ඒ ධර්ම විනයත් පැමුණුනා වෙනවා. ඒ නිසා අපට බොහෝ හිතසුව පිණිස පවතිවි කියන බලාපොරොත්තුවෙන් ඒ අය සාකච්ඡා කළ අපි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ වඩමවලා මේ සංතාගාරයට ගෙව දෙමු කියලා. මෙහෙම සාකච්ඡා කරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනය බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. ඉතින් මේ ශාක්‍යයෝ බොහොම සන්තෝෂයටපත් වෙලා ඒ සන්තහාගාරය හොඳට සුද්ධ පවිත්‍ර කරලා ඊළඟට බුමුතුරුළු වටිනාය වදාලා ආසන පනවල පහන් ගල්වල නොඑක් හැටියට මල් ආදී දේවල් විසිරවල ඔක්කොම කටයුතු කළා බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා ස්වාමීන් දැන් වැඩම කරන්නා සංතහාගාරයට අපි ඔක්කොම කටයුතු සූදානම් කළායි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා සමඟ මේ සංතහාගාරයට වැඩම කළා. නිග්‍රෝධාරාමේ ඉඳලා සංතහාගාරයට වඩින ගමන පිළිබඳව හොඳ වර්ණනාවක් අටුවාවේ තියෙනවා. බොහොම ලස්සනට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නය සමග වඩින හැටි. අපේ හිතේ චිත්ත රූපයක් මවනවා ඒවා කියවනකොට. ඒ විස්තරයට යන්නට කාලය නෙමෙයි. ඉන් බුදුරජාණන් වහන්සේ සමග මහා සංඝ රත්නය වැඩලා ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පනවන ලද ආසනයේ උන්වහන්සේ වැඩෙනවා. අග්‍රශ්‍රාමකයන් වහන්සේලා ආදී අනිකුත් ශ්‍රාවකයන්ටත් වෙන වෙනම ආසන පනවලා. ඒ ආසනවල වැඩෙනවා. ඉතින් මේ කියන්නේ දහවල් දාන වේලාවක් නෙවෙයි තේන හැටියට සමස්තම්. මේ කියන කාල සීමාව අඳුරු වැටුණු වේලාවක් වගේ තමයි තේරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සන්තහාගාරේ වැඩ ඉඳලා මේ ශාක්‍යයන්ට ධර්මානුශාසනාවක් කළා. විශේෂයෙන් බුදුපාමොක් මහ සංඝනට මේ ආවාස පූජා කිරීමේ ආනිසංස දක්වමින් ධර්ම දේශනා කළා අනුශාසනා කළා. මෙහෙම ටිකක් අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දාන්තු ආනන්දය මට දැන් වෙහෙසයි වගේ. මගේ පිට රිදෙනවා. මම ටිකක් මහන්සි අරගන්න ඕන. ටිකක් හාන්සි වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ ගත්තු අධික වීරිය හේතු කොටගෙන වයස්ගත වෙනකොට මේ පිටේ කැක්කුමක් පිටකොන්දේ අමාරුවක් තිබුණා බුදුරජාණන් ආනන්දය මම ටිකක් මහන්සි අරගන්න ඕන ඔබ මේ ශාක්‍යයන්ට මේ ශේක ප්‍රතිපදාව පිළිබඳව දේශනයක් කරන්න. එහෙම නියමයකුත් කළා. එහෙම නියම කළා බුදුරජාණන් වහන්සේ පනවන ලද අසනට වැඩම කරලා හාන්සි වෙලා විවේක ගනිමින් හිටියා. මේ ආනන්ද හාමුදුරුවන්ටයි මේ නියමය කළේ. තවත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ආදී උසස් ශ්‍රාවකයෝ මෙතන වැඩ ඉන්නේ. එහෙම ඉඳද්දී ඇයි මේ ආනන්ද හාමුදුරුවන්ට පමණක් මේ විදියට ආරාධනා කළේ සේක ප්‍රතිපදාව පිළිබඳවත් නියමයක් මේ දවස ශාක්‍යයන්ගේ මංගල අවස්ථාව මංගල කියන්නේ තමන් සිතූ පැතූ සම්පත් සඵල වෙන අභිවෘද්ධියටපත් වෙන කාරණා. ඉතින් මේ ප්‍රතිපදාවත් බුද්ධ ශාසනයේ මංගල ප්‍රතිපදාව. මංගල ප්‍රතිපදාව කියන්නේ තමන් සිතූ පැතූ සම්පත් ලබා දෙන ප්‍රතිපදාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ මංගල අවස්ථාවේදී මංගල ප්‍රතිපදාවක් වන මේ සේක ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරන්න කියලා නියම කළා මේක කාරණා. අනෙක් කාරණය තමයි මේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සේකෝ සෝවාන් ආදී මගඵල ලබාගත් ශ්‍රාවකය සාක්්‍යයෝ විශාල පිරිසක් ඉන්නවා. එතකොට මේ සේක ප්‍රතිපදාව දේශනා කළාම වුණට බොහොම ලෙහසියෙන් පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන්. අනික් කාරණය තමයි අනද මහ තෙරුන් වහන්සේ ප්‍රතිසම්බිදාවට පැමිණිසේක පුජ්‍යලු. උන්වහන්සේ අවබෝධ කළ මාර්ගය අනික්කාට දේශනා කිරීම තාමත්ම ලෙහෙසි. ඒ නිසා ආනන්ද හාමුදුරුවන්ට නියම කළා මේ ශාක්‍යයන්ට සේක ප්‍රතිපදාව දේශනා කරන්න කියලා. මෙන්න මේකයි මේ සේක සූත්‍රයේ සේක ප්‍රතිපදාවේ මූලික කරුණු ටික. අතකෝ ආයස්මා ආනන්දෝ මහානාමං සක්‍යං ආමන්තේ. මේ බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩියට පස්සේ ආනන්ද හාමුදුරුව මහා නාම සාක්‍යයට ආමන්ත්‍රණය කළා. ඔය මහා නාම කියන නම බෞද්ධයන්ට හොඳට හුරු පුරුදු නමක්. මහා නාම ශාක්‍ය කුමාරයා සෝවාන් මෙත්ත පුජ්‍යලය. නිතර බුදුරජාන් වහන්සේ දකින්න පැමිණෙනම ආනන්ද හාමුදුරුව හමු වෙන්න පැමිණෙනම මේ විදිහේ කවුරුත් ගන්න කියන කෙනෙක් තමයි මේ මහා නාම කියන ශාක්‍ය. මේ මහා නාම ශාක්‍යා නිතර බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යනවා. නමුත් මේ ශාක්‍ය ජනපදයේ ශාක්‍ය කුමාරිකාවන් හැමදෙනාටම මේ ආනන්ද හාමුදුරන්ගෙන් බණ අහන්න ලැබෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරේ ඊටා මිහිරි හඬින් ධර්ම දේශනා කරනවා කියලා කාල අතරක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. සමහර කුමාරිකාම ගිහිල්ලා බණ අහලත් යනවා. ඉතින් මේ අයත් කල්පනා කළා අනේ බුදුරජාණන් වහන්සේ ටිකක් ධර්ම දේශනා කරනවා. ආනන්ද හාමුදුරුවන්ට පවරනවා නම් හොඳයි කියලා. මේ අදහසකට අනුව තමයි ආනන්ද හාමුදුරුවන්ට මේ ධර්ම දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ නියම කළා. ඉතින් අතකෝ ආයස්මා ආනන්දෝ මහා නාමං සත්‍යං ආමන්තේ ආර්ය ශ්‍රාවකෙක් වූ සේක පුජ්‍යලෙක් වූ මේ මහා නාම ශාක්‍යයාට ආමන්ත්‍රණය කළා ආනන්දහම. එහෙම කළා වදාරණමා ඉද මහා නාම ආර්ය ශාවකෝ සීල සම්පන්නෝ හෝති. ඉන්ද්‍රියසු යොත්තද්වාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤෝ හෝති ජාගරියං අනුයුක්තෝ හෝති සත්‍යහි සද්ධම්මේහි සමන්නාගතෝ හෝති චතුන්නං ඥානානං ආවිතේතසිකානං ධිට්ඨ ධම්ම සුඛ විහරාණං නිකාමලාභී හෝති අපිච්ඡලාභී අපසරිලාභ මේ ආනන්ද හාමුදුරුවෝ සේක ප්‍රතිපදාව ආරම්භ කළ හැක ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික পদවිය ලබලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට මේවා පිළිබඳව මහා පුදුම දැනුමක් විසද බුද්ධියක් තියෙනවා. මේ මහා නාම ශාක්‍යයට ආමන්ත්‍රණය කළා මහා නාමය මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙන්න. ඉන්ද්‍රයන්ගේ වැසූ දොර ඇතුව වාසය කරනවා. භෝජනේ මාත්‍රඥතාවයෙන් යුක්තව ජාගරියාන යෝගෙහි යෙදී සත්ත වූ ඒ සද්ධර්මයන්ගෙන් යුක්තව මෙලෝ සැප විහරණේ ලබා දෙන අධිචේතසික බලයක් වූ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධානයන් උපදවාගෙන ඊටාම ලෙහසියෙන් පහසුවෙන් හිතූ හැටියට ධාන සම්පත් විඳින්නට තරම් සකස් කරගත්තු කෙනෙක් මේ හේක ප්‍රතිපදාවේ මූලික මාත්‍රකාව තමයි ආනන්ද හාමුදුරුව වදා ඊළඟට මේ පිළිබඳ විස්තරයක් වදාරනවා සෝවාන් සකරදාගාමි අනාගාමි කියන මේ තුන් දෙනා තමයි ශේක පුජ්‍යලෝ කියන්නේ. ඒ සායුක්ෂ බවට ශේක බවට පත් වීමට අවශ්‍ය කරන ප්‍රතිපදාවයි මේ ආනන්ද හාමුදුරුවෝ මදාරා. මූලික කාරණා ටික දේශනා කරලා ඊළඟට වදාරනවා කතංච මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ හෝ මුලින්ම වදාළන සීල සම්පන්න වෙනම කියලා. ඉද මහානාම අරිය ශාවකෝ සීලවා හෝති පාතිමක්ක සංවර සංවත විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනවත්තේසු වජ්ජේසු බය දස්සාවේ සමාදාය සික්ඛති සික්ඛාපදේ එවං කෝ මහා නාම අරිය ශාවකෝ සීල සම්පන්නෝ මේ මුල්ම කාරණා ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වෙන ආකාරය මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන් කමක් නැහැ ආනන්ද හාමුදුරුව අදාරනවා මහා නාමයේ ශාසනයේ භික්ෂුව ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්නව සීලයෙන් යුක්ත වෙනා සීලවාවා පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති පාතිමොක්ඛ සංවරයෙන් සංවර වෙලා වාසය කරයි මේ ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තමයි දේශනා කළා. ධර්මයෙන් පාතිමොක්ඛ කියන වචනේ තේරම සතර ආපාදකෙ මුදවනවා කියනවා. ඒ නිසා සාමාන්‍ය ජනයාට පන්සිල් ආදී කවර සීලයක් වුණොත් ප්‍රාතිමෝක්ෂ බවට පත් වෙනවා. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ මේ ආචාරයෙන් ගෝචරයෙන් යුක් තමන්ට නුසුදු තන් වල හැසිරෙන්නේ නැතුව තමන්ගේ චර්යාව නියම උපසම්පදා භික්ෂුවකගේ හැටියට ආචාර පවත්වමින් ආචාර ගෝචර දෙකෙන් යුතුව වාසය කරනවා අනුමත්තේසු වජ්ජේසු භය දස්සාමි ඉතාම සුළු වරදක් වුණා. ඒ පිළිබඳව ලොකු භයක් ඇති මගේ මෙයාගේ පුංචි වරදක්වත් වෙයිද කියලා ඉතාම කුඩා වරදකට උනත් භය ඇතුව ආශය කරනවා. මෙන්න මේක තමයි ආර්ය ශ්‍රාවකයාගේ සීල සම්පන්නවන. මේ සීල සම්පන්න බව පිළිබඳව බොහෝ කරුණ විස්තර කළ හැකි නමුත් අපිට ලැබිලා තිබෙන කාලය අනුව ඒව කරන්නට පුළුවන් කමක් නැහැ. පළවෙනි කාර්යය තමයි ආර්ය ශ්‍රාවකයා සීල සම්පන්න වීම. මේ ආර්ය ශ්‍රාවකයා කියනකොට ප්‍රධාන වශයෙන් ආර්ය ශ්‍රාවකයා අදහස් කරනවා අප්‍රධාන වශයෙන් ආර්ය භාවයේද පත් වීමට ප්‍රතිපත්ති ධර්මයන් කරන බුද්ධලයා ඒකට ඇතුළත් මේ විදියට සීල සම්පන්න වෙන්න ඊළඟට දෙවෙනි කාරණා කතංච මහානාම අරිය ශාවකෝ ඉන්ද්‍රේසු වුත්තද්වාරෝ මහානාමේ ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියන් පිළිබඳව වසන ලද දොර ඇත. ඉන්ද්‍රියන් ගෝපනය කරගෙන වාසය කරන්නේ කෙසේද? හිත මහානාම අරිය ශාවකෝ චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහේ හෝති නානුභ්‍යංජනක් ගා මේ පිළිබඳව මේ විස්තරයේ දේශනාව හැමතැනම තියෙනවා මේ ඉන්ද්‍රිය සම්බන්ධ චක්කුණා රූපං සිද්ධා දැන් ඇසට රූපයක් හමු වුණාම නිමිති ගන්නවා කියලා කියන්නේ මේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා මේ විදිය හැඟීම් ඇති හරියට අර කිඹුලා සම්පූර්ණ ගොදුර හැම් පිටින් ගන්න වගේ මේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියන සම්පූර්ණයෙන් මේ නිමිත්ත අරගන්නවා ඒකට කියනවා නිමිති ගන්නවා. ඊළඟට ස්ත්‍රියක් නම් කේශ කලාපය හොඳයි. දන්ත පන්තිය හොඳයි. පාට හොඳයි, හැඩහුරකම හොඳයි, කටහඬ හොඳයි. ආදී වශයෙන් කුඩා කුඩා කොටස් අල්ල ගන්නවා හොඳයි. ඒකට කියනවා අනුභ්‍යංජන ගන්නවා. ඉතින් මේ දෙකම ගන්න අයෝනිසෝ මානසිකාරයෙන් ස්වභාවය. එතකොට සංවරයක් නැහැ. එහෙම ගන්නකොට ඒ සුභ අරමුණ පිළිබඳව රාගාදී සිතිවිලි ගලා හැලෙන්නට පටන් ගන්නවා. කොට ඉන්ද්‍රිය සංවරයක් නැහැ. කොට ඇසෙන් රූපයක් දැක්කහම මේ ස්ත්‍රියක් කියලා නෙවෙයි එකාතකින් කෙස්ලම් නියදත් සෙම්සතු මල මුත්‍රා ආදී මේ කුණබ කොටස් සමූහයක් තමයි මේ ස්ත්‍රිය කියන්නේ. කුණබ කොටස් වශයෙන් මනසට අරගන්නා යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් පඨවි ආදී ධාතු වශයෙන් සලකනවා. මේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා කලපන. අන්න එහෙම වෙනකොට තමයි මේ ඉන්ද්‍රිය සංවරය ඇති ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ රාගාදී කෙලෙස් ඇති නොවෙන්නේ ඒ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් අනිත්‍ය ආදී වශයෙන් හෝ අසුභ ආදී වශයෙන් හෝ ඒ රූප දර්ශනේ ගත්තා. නිමිති අනුභ්‍යංජන වශයෙන් ගත්ත කෙලෙස් ගලා හැරෙන්නට පටන් ගන්නවා. මේ කියන්නේ රූප දර්ශන පිළිබඳ. ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය, ධර්මය කියන්නේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරවන රූප සංස්කාරදී අරමුණු හය පිළිබඳවම යහපා. අයෝනිසෝ මානසිකාරයෙන් අර විදියට ගත්ව සාදාදී කෙලස් ගලා යනවා. එහෙම නොකොට නිත්‍ය වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ ධාතු වශයෙන් වූ Tamanට කැමති ආකාරයකින් ගත්තහම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්ද්‍රියම් කැපේ. අනේ මේ විදිහට කටයුතු කිරීම තමයි මේ ඉන්ද්‍රියම් වසාගෙන වාසය කරනවා කියලා මේ දේශනාව කරන්නට යෙදුනේ. එතකොට මේ විදිහට ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියන් ගෝපණය කරගෙන වාසය කරනවා. මේ පළවෙනි කාරණා. ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු හයට ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේ අරමුණු හය පිළිබඳව රාගාදී කෙලෙස් ගලා හැලෙන්නට ඉඩ නොදී යෝනිසෝ මනසිකාරයෙන් වාසය කිරීම තමයි මෙතන ඉන්ද්‍රිය සංවරය කියලා දේශනා කරන්නේ. පළවෙනි කාරණේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. ඊළඟට දෙවෙනි කාරණය කතංච මහානාම අරිය ශාවකෝ භෝජනේ මත්තඤ්ඤූහ මහානාමය ආර්ය ශ්‍රාවකයා මේ භෝජනයේ මාත්‍රඥතාවයට පත් වෙන්න කොහොමද සිත මහානාම අරිය ශාවකෝ පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේ නේමදවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය ආදී මේ විස්තර මහානාමයේ ආර්ය ශ්‍රාවකයා භෝජනේ මාත්‍රඥතාවය පවත්වගන්නේ කෙසේ දැන් භෝජනයේ පිළිබඳව මාත්‍රඥතාවය ඒ භෝජනයේ පින්දපාතයේ සොයා ගැනීම ධාර්මිකව සොයා ගැනීම ඒ පිළිගැනීමේ මාත්‍රඥතාවය වැළඳීමේ මාත්‍රඥතාවය මේවත් තියෙනවා මේ ප්‍රධාන වශයෙන් වදාළ කාරණේ තර සේරමත් ඇතුළත් මහා නාමයේ ආර්ය ශ්‍රාවකයා සිහිනුවණින් යුක්තව ආහාරය පරිභෝජනය කරන කොහොමද මගේ ශරීරයේ මේ වඩා ගන්න නෙමෙයි මදේ වඩා ගන්න නෙමෙයි. මල්ලව ප්‍රයෝජනායෙන් ශක්තිය වැඩි දියුණු කරගන්න නෙමෙයි. විවිධාකාරයෙන් මගේ ශරීරය අඩුතම්පුරවල ලස්සන කරගන්නත් නෙමෙයි. මේ කය පවත්වා ගැනීම සඳහා මස්ත කායස්ස කිතියා මේ කාය පවත්වා ගැනීම සවිහිංසූප රතිය මේ බඩගින්න නැමැති දුක නැති කර ගන්න මේ ශාසන බ්‍රහ්මචර්යාවට ප්‍රතිපත්ති පුදන්න පුරන්න උපකාරයක් වශයෙන් තමයි මේ ආහාරය පරිභෝජනය කරන්නේ කුසගිනි වේදනා ඔක්කොම නැති කරලා දානවා. ඊළඟට අලුත් වේදනා ඇති කරගන්නේ නැහැ. ඕනාට වඩා කුස පිරෙන්නම වැළඳුවත් එහෙම අලුත් වේදනා ඇති වෙනවා. එහෙම කරගන්නේ නැහැ. මගේ මේ නිවැරදි ඕ පහසු විහරණය පිණිස මේ බ්‍රහ්මචර්යාව පුරා ගැනීම පිණිස ප්‍රතිපත්ති ධර්මයන් පුරා ගැනීම පිණිස කියලා මේ විදිහට සිහිනුවණින් යුතුව ආර්ය ශ්‍රාමකයා ආහාරය පරිභෝග කරනව දිරාගිය ගේකට මුක්කු ගහලා නවත්ත ගන්නවා කඩයනේ ගෙවෙනාට තෙල් දමන්න වාගේ තුවාල වලට බෙහෙත් දමන්නට වාගේ මේ විදිහට මේ ශරීරය කය පවත්වා ගැනීම පිණිසයි මේ ආහාරය ගන්න කියලා සිහිනුවණින් යුතුව කටයුතු කරනවා මෙන්න මේක තමයි ආහාරේ මාත්‍රඥාව කියලා කිව්වා. භෝජනේ මාත්‍රඥතාවය. මේ දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණා. පළවෙනි එක සීලය, දෙවෙනි එක ඉන්ද්‍රිය සංවරය, තුන්වෙනි එක භෝජනේ මාත්‍රඥතාවය. මේ පිළිබඳව බොහෝ විස්තර තියෙනවා. ඒවා ගැන විස්තර කිරීමට අපට කාලය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට හතරවෙනි කාරණය කතංච මහානාම අරිය ශාවකෝ జాగරියං අනුයුක්තෝ හෝති මේ జాగරියානු යෝගයේ තියෙන්නේ ඉද මහානාම අරිය ශාවකෝ දිවසං චංකමේන නිසඤ්ඤාය ආමරණීහි ධම්මේහි චිත්තං පරිශෝධි මේ විදිහට විස්තරය තියෙනවා මේ බුද්ධ ශාසනය කියනවා జాగරියානු යෝගය කියලා එකයි එයින් අදහස් කරන්නේ නිදි වර්ජිතව භාවනා කිරීම කියන එකයි. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ කාරණය දේශනා කළා. දැන් අදනම් ස්වාමීන් වහන්සේලාට දානමාන ටික ළඟටම ගෙනල්ලා දෙනවා. ඈත අතීතයේ එහෙම තිබුණ නැහැ. උදේ කාලේ සෑහෙන වේලාවක් ගත වෙනවා මේ දාන ටික හොයාගන්න. ඒ නිසා උදේ කාලේ වැඩි භාවනාවක් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය අපේ රටේ නම් ආසන පනවල කැඳ එහෙම පූජා කරලා තියෙනවා. ඈත අතීතයේ ස්වාමීන් වහන්සේලා කැඳ ටිකක් වළඳවලා ඒ විවේක තැන්වල ආසන පනවල තියෙන ඒවට වෙලා භාවනා කරනවා දවල් දෙවල් වල කෑම ඉදෙනවා. එහෙම තිබිලා තියෙනවා. කොමුණක් ස්වාමීන් වහන්සේලාට මේ හවස් කාලයේ තමයි නිදහසේ භාවනා කරගන්න පුළුවන්. දවල්ට දානේ වළඳලා පින්ඩපාත වැඩියාම ඇඟටත් ටිකක් මහන්සි. ඉතින් මේ ඇඟේ මහන්සිය ඇරෙන්න ආහාර ක්ලාන්තය කියන එක ඇරෙන්න පැයක් හමාරක් විවේක ඉඳලා ඊළඟට වාඩි වෙලා භාවනා කරමින් සක්මන් භාවනා කරමින් මේ නීවරණ ධර්මයන් පලමාහරමින් සිත පරිශුද්ධ භාමයටපත් කරගන්න. නීවරණ ආදීන් ඈත් කරලා හිටන් හිත පිරිසිදු කරමින් වාඩි වෙමින් සක්මන් කරමින් මේ භාවනාව කරනවා ස්වාමීන් වහන්සේ. මේ භාවනා වාරය රාත්‍රියේ 10 දක්වා යනවා. පෙර යම දක්වා. ඊළඟට රාත්‍රියේ 10 ඉඳලා අලියම දෙක වෙනතුරු මධ්‍යම යාන යාමේ හැටියට සැලකෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම යාමය මේ සැතපෙන්න කියලා දේශනා කරනවා. සත්‍යා මජ්ජිමං යාමං දප්තිනේන පස්සේන සීහසෙයං කප්පේති පාදේ පාදං අච්ඡාදාය සතෝ සම්පජාන උත්ථාන සංඥං මනසිකරිත්තා මධ්‍යම රාත්‍රියේදී සැතපෙනවා සිංහසෙයාණෙන් දකුණු ඇලයට හැරිලා අහවල් වෙලාවේ අවදි වෙනවා කියන අදිෂ්ඨානය ඇති. ඊළඟට රත්ත්‍යා පච්චමඤ්ඤාමං පච්චුට්ඨාය. අලියම් කාලේ අද අපේ ඔරලෝසු වෙලාවේ හැටියට රාත්‍රී දෙකට පමණ අවදි වෙලා ඒ නීවරණ ධර්මයන් ත්‍යාගයෙන් හිත මුදාගෙන සක්මන් කරමින් වාඩි වෙමින් භාවනා කරන ආවරණීහි ධම්මේ චිත්තං පරිශෝධේති කියලා වදාළේ ඒකයි. මේ නීවරණ ධර්මයන්ගෙන් චිත්ත සුද්ධ කරගැනීමෙන් තමයි මේ භාවනාව කරන්නේ. මේකට කියනවා జాగරියානු යෝගය කියලා. මේක ඊටාම වටින ප්‍රතිපදාවක්. ඊටාම ඉහළ මට්ටමකින් කාය ජීවිතේ নিরপেক্ষව භාවනා කරන අවස්ථාව. ඉතින් මේ జాగරයාන යෝගේ යම් කෙනෙක් යෙදෙනවා නම් අද අදම අද හෙටම ධානයක් මාර්ගඵලයක් ලබයි කියන தත්ත්වයටපත් වෙනවා. අන්න ඒක තමයි මේ జాగරයාන යෝගය කියලා කියන්නේ. ඊළඟට ආනන්දහාඳුරු වදාරනවා කතංච මහානාම අරිය ශාවකෝ සත්තහි සද්ධම්මේහි සමන්නාගතෝ හෝති. දලින් මුලින් වදාළනේ සද්ධර්ම හතකින් සමන්විත වෙනවා කියලා. අනේ ඒ ගැන විස්තර කරන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මේ සේක සූත්‍රයේ අන්තං සාරාංශය කියා දෙනවා මිසක් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කරන්නට බෑ පැයකට හමාරකට. සාරාංශය තමයි මේ ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ. මහා නාමය ආර්ය ශ්‍රාවකයා ධර්ම හතකින් යුක්ත වෙන්නේ කෙහෙමද? ඊළඟට එක එක වදාරණ. ඉද මහා නාම ආර්ය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. ඉතිපිසෝ භගවාදී මේ නව ගුණ පාඨ. මේ ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාව ඇති කරගන්න. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරන්න. හොඳට බැසගත්තු ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඔය අපේ අසුආවලක් කියනවා මේ අචල සද්ධාව නෙමේ අචල සද්ධාවට කිට්ටු සද්ධාවක් වමනා කරනවා මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැසගත් අද්ධාවක් බුදු නුවණ විශ්වාස කරනවා ධර්මයේ විශ්වාස කරනවා. ඒ සද්ධාවට කියන ඕකප්පන සද්ධා කියලා ඒක එහෙම සැලෙන්නේ නැහැ. සද්ධාන සද්ධා කියලා තව එකක් තියෙනවා ඒක මඩේ හිතෝපි ඉන්න වාගේ හැම අතටම සැලසෙන මොනවා හරි ලාභයක් ප්‍රයෝජනයක් ලැබුණාම Taman අදහන මේ ආගම පවා අතහැරලා යන්න පුළුවන් මොකද අර පසාද සද්ධා තේරුම් අතු අධ කරගෙන සද්ධාවක් නෙමෙයි ඉතින් අන්න ඒ විදිහට මේ නැතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාවෙන් නොසැලෙන බැසගත් ශ්‍රද්ධාවෙන් යුක්ත වීම තමයි මෙතන වදාළ. දැන් එතකොට මුලින් කරුණු හතරක් විස්තර කළා ඊළඟට දැන් තව ධර්ම කාරණා හතක්. මේ පළවෙනි එක තමයි අර බැසගත් ශ්‍රද්ධාවන්තයා. ඊළඟට වදාරනවා හිරිමා හෝති හිරියති කාය දුච්චරිතේන වචේ දුච්චරිතේන මනෝ දුච්චරිතේන හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය ඔය දෙවෙනි කාරණා හිරිමා හෝති කියන්නේ මේ පවට ලැජ්ජාව ඇති කෙනෙක් කාය දුච්චරිතේ වචේ දුච්චරිත මනෝ දුච්චරිත කියන මේ දුච්චරිතයන් කිරීමට ලැජ්ජාව ඇති කරගන්න. ඒ වගේම ලාමක අකුසල ධර්මයන් හිතේ පහළ වීම පිළිබඳව මේ පවට ලැජ්ජාව ඇති කරගන්න. ඒකයි මේ දෙවෙනි කාරණේ හිරි හිරියති කියලා වදාළේ. ඊළඟට තුන්වෙනි කාරණය ඔත්තප්පී හෝති ඔත්තපති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන මේ පවට බය ඇති කරගන්න. කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිත කියන මේවට බය ඇති කරගන්න. ඔත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපක්ඛය. ලාමක අකුසල ධර්මයන් හිතේ පහළ වීම පිළිබඳව භය ඇති කරගන්න. මේ හිරි යතම් දෙක ගැනයි මේ වදාළ. මේ හිරි යතම් දෙක යුගල ධර්මයක් නිතරම එකට යනවා. හිරි යතම් කියන්නේ පාපයට ලැජ්ජාව භය ඇතිකම්. පව කිරීමට හිතේ පාප ධර්මයන් පහළ වෙනවට ලැජ්ජයි බයයි. ඒ නිසා මේ සීලයේ පදනම සීලය පැවතීමට හිරියතබ්ජක ප්‍රධානයි කියලා සඳහන් වෙනවා. හිරියතබ්ජක නිසා තමයි සීලය ආරක්ෂා වෙන්නේ. පවට ලැජ්ජාව බයි. ඒකට පළවෙනි එක ශ්‍රද්ධාව දෙවෙනි එක හිරි තුන්වෙනි එක ඔත්තක් මේ කාරණා තුන ඊළඟට බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිතයෝ මේ ආර්ය ශ්‍රාවකයා බොහෝ අසූ පිරූතන් ඇති කෙනෙක් එහෙම දරාගෙන වාසය කරන. රැස් කරගෙන වාසය කරන. හේතේ ධම්මා ආදි කල්යාණා මධ්‍යේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සබ්බ්‍යංජනා කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන. බුදුරජාණන් වහන්සේ වදාළ මුල මැද අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ හැම අතින්ම සම්පූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්යාව නිවන් මඟ දේශනා කරන ධර්මය තියනවාද තථා රූපාස්ස ධම්මා ඒ ධර්ම බෞස්සතාවම බොහෝ අසුපිරුතං ඇති කෙනෙක්ට දතා වතසා පරිත්‍ිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිත්තා මේ ධර්මයේ අසීම පිළිබඳව ශ්‍රාවකයන් පිළිපැදිය යුතු කරුණු ටිකක් මෙතෙන්දි විස්තර සුත්තා ධතා වතසා පරිත්‍ිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි සුත්තා කියන්නේ ධර්මයේ අසීම ධතා කියන්නේ ඒක හොඳට හිතේ දරාගෙන දැන් මේ වර්තමාන කාලයේ මේ රෙකෝඩින් කරන්න වාගේ හිතේ හොඳට දරාගන්න. වචසා පරිචිත වචනෙන් සංජායනා කරමින් ඒව නැවත නැවත පරිචිත කරනවා ප්‍රගුණ කරනවා. මනසාන පෙක්ඛිත හිතින් ඒව ප්‍රදීක්ෂා බලනවා මේ අර්ථය මෙහෙමයි මේ අර්ථනේ මෙහෙමයි කියලා. දිට්ඨියා සුප්පටි වෙද්දා. දිට්ඨියා සුප්පටි වෙද්දාති පඤ්ඤා දිට්ඨියා සුප්පටි වෙද්දා කියලා අටුවාවෙ තෝරනවා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. එතකොට මේ බහස්වත කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ වදාළ මුලමදාක යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ හැම අතින්ම සම්පූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්යාව විස්තර කරන ඒ ධර්මය හොඳට අහන්නට ඕන දරා ගන්න ඕන වචනයෙන් ඒක පරිශීලනය කරන්නට ඕන මනසින් පරීක්ෂා බලමින් නුවණින් අවබෝධ කරගන්නට මෙන්න මේක තමයි මේ භෞෂ්‍යත භාවය කියලා මේ දේශනා කළේ ආනන්ද හාමුදුරුවෝ ඊළඟ කාරණය ආරන්ත විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පරං තාමමා දල්න පරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලේසු ධම්මං අරඹන ලද වීර්යය තු වාසය කරන මොනවටද අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් සම්පාදනය කර ගැනීම තාමවා ඊ타ත්ම ශක්තිමත් වීර්යයයි. තල්හ පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්තයි. අනික්ඛිත දුරව කුසලේසු ධම්මෝ. ඒ කියන්නේ තමන් අතහැර දන්නේ බැහැර කරන්නේ නැහැ මේ කුසල ධර්මයන් වැඩිම පිළිබඳව ඒ පිළිබඳව ප්‍රතිපත්තිය ප්‍රායෝගික වීම අතහැර දමන්නමයි. නිත්‍යත දුර කියන්නේ මේ අතහර දැමීම. අනිත්‍යත දුර කියලා කියන්නේ මේ අතහැර දමන්න දිගටම නොකඩවාම කරගෙන යන. මෙන්න මේක තමයි ඊළඟ කාරණේ හැටියට ආනන්ද හඳුරෝ දේශනා කළේ. අරබන ලද වීරියතු ආශය කරන මොනවාටද අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න කුසල ධර්මයන් ගම් කරගන්න වැඩි දියුණු කරනවා. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූ අතහර නොදමන ලද හොඳ ස්ථිර අධිෂ්ඨාන ශක්තියෙන් යුක්ත වීර්යකින් යුක්ත වාසය මේක තමයි ආරද්ධ විරිය කියලා මේ ආනන්ද හාමුදුරුවෝ වදාළා. ඊළඟ කාරණය සතිමාහෝති පරමේන සතිමේපක්කේන සමන්නාගතෝ චිරගතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතාකා මේ පාළි වාක්‍ය දේශනාවේ බොහෝ තැන්වල තියෙනවා ප්‍රතිමාහෝති හොඳට සිහි ඇති කෙනෙක් වෙනවා පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ මේ සති නේපක්ඛ කියන්නේ සිහි නුවණ කියන එක. නේපක්ඛ කියලා කියන්නේ එක්තරා ඥානයේ ප්‍රභේදයක්, ප්‍රඥා ප්‍රභේදයක්. පාරිහාරයේ පඤ්ඤා, නේපක්ඛ, නිපක්ඛ මේ සම්බකිච්ච පරිණායකා කියන නම් ගණනාවක් ලබනවා මේ ප්‍රඥාව. මේ ප්‍රඥාව තමයි මේ ප්‍රතිපත්ති ධර්මයන් උවමනා කරන්නේ. භාවනා කර්මත්ත තේරුම් ගන්න මේ වෙලාවට මේවා කළ යුතුයි මේ මේ විදිහට කළ යුතුයි කියලා ඔක්කොම තේරුම් ගන්න මේ සති නේපංක කියන ප්‍රඥාව සිහිනුවණින් යුක්ත මේක ප්‍රතිපත්ති ධර්මයන්ට පමණක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේට සම්බන්ධ කරන කටයුතු වලදී ව්‍යාපාර කටයුතු වලදී අධ්‍යාපන කටයුතු හැම තැනදීම අවශ්‍යයි. සිහිනුවණින් යුක්ත වෙනවා. චිරගතම්බ චිරභාගිතම්බ සරිතා අනුස්සරිතා කරලා කියලා බොහෝ කලක් ගත වෙච්ච දේවල් පවා සිහි කරනවා කොහොමද ඒ කරපු දේවල් තමෙන් සමුගේ කයෙන් සිදුවෙච්ච දේවල් වචනයෙන් සිදුවෙච්ච දේවල් ඒ අවස්ථාවලදී මේ සිතේ බලයෙන් මේ නාම රූප ධර්මයන් පහළ වුණා බිඳුණා හේතුඵල වශයෙන් ඒව ඇති වුණා බිඳුණා කියලා ඒ විදිහට නාම රූප ධර්ම වශයෙන් සිහිපත් කරනවා. ඒක තමයි සති නේපක්කේන සමන්නාගතෝ කියලා හිතන් දේශනා කරවල සිහියෙන් යුක්ත ඊළඟට අනික් කාරණය තමයි එද මහානාම අරිය ශාවකෝ පඤ්ඤමා හෝති උදයක්ඛගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනා මේ ප්‍රඥාවෙන් යුක්තක පඤ්ඤමා හෝති ප්‍රඥාවන්තයෙක් වෙනවා උදයක්ඛගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්ත වෙන්න. අරියාය නිර්දෝෂව නිබ්බේධිකාව. නිබ්බේධික ප්‍රඥාව කියලා කියනවා මේ රාග, දේශ, මෝහ කියන මේ අකුසල් කඳු, කෙලෙස් කඳු බිඳ දැමීමට සමත් වූ ප්‍රඥාව. ඒ ලෞකිකම විදර්ශනා ප්‍රඥාවේදී ඒවා ලෞකික වශයෙන් බිඳ දමනවා මාර්ග ඥානයකදී නැවත නූපදින හැටියට බිඳ දමනවා ඒ නිසා විදර්ශනා ඥානයටත් මාර්ග ඥානයටත් නිබ්බේධික ප්‍රඥා කියලා කියන්නේ සම්මා දුක්ඛක්ඛය ගාමිනී මනාකට දුක් කෙලවර කිරීම සඳහා පමුණුවන ප්‍රඥාව මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥා නිබ්බේධික ප්‍රඥා සම්මා දුක්ඛක්ඛය ගාමිනී කියලා මේ තුන් ආකාරයකින් මෙතන විස්තරෝ මේ ඔක්කොම ලෞකික වශයෙන් විදර්ශනා ප්‍රඥා වශයෙන් ගන්නත් පුළුවන් ඊළඟට මාර්ග ඥාන වශයෙන් එයින් අරගන්නටත් පුළුවන්. එතකොට මේ කාරණා ටික විස්තර වනාර සත්‍යත්හි සද්ධම්මේහි සමන්නාගතව කියන ටික ඊළඟට වදාළනේ චතුන්නම් ඥානානම් ආභිතේතසිකානම් දිට්ඨ ධම්ම විහා ලෝක විහාරේනම් කියලා විස්තරයක් ධාන හතර ඊළඟට. අතංච මහානාම අරිය ශ්‍රාවකෝ චතුන්නං ධානානං ආභිචේතසිකානං දික්ඛම්ම සුඛ විහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අපසරිලෝ. මෙතනි වදාළේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධාන හතර. පළවෙනි ධ්‍යානයේ විතරක විචාර ප්‍රේති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහෙන් යුතුව දෙවෙනි දාණය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් යුතුව තුන්වෙනි දාණය සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුතුව හතරවෙනි ධානය ඒකාග්‍රතාව කියන මේ අංගයෙන් යුතු ධාන හතර. ඒ කියන්නේ විස්තරයට යන්නට කාලය මදි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධාන හතර ditta ධම්ම සුඛ විහාර මෙලෝ සැප විහරණය පිණිස හේතු වෙනවා කියලා තමයි දේශනා කළේ. ඊළඟට ආනන්දහාඳුරෝ අදාරණෝ යතෝකෝ මහානාම ආර්ය ශාවකේ වං සීල සම්පන්නව. මහානාමේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට සීල සම්පන්න වෙනවා. ඉන්ද්‍රියයන් ගෝපනීය කරගෙන වාසය කරනවා. භෝජනයේ මාත්‍රඥතාවය ඇති කරගන්නවා. ජාගරියානුයෝගයේදී වාසය කරනවා. මේ කියන රට ධර්ම හතෙන් යුක්තව වාසය කරනවා. මේ ධ්‍යාන හතර උපදවාගෙන වාසය කරනවා. අයං උච්චති මහානාම අරිය ශාවකෝ සීකෝ පාටිපත්ත. මෙන්න මේකයි මහානාමයේ සීක ප්‍රතිපදාව කියන්නේ. අපුච්ඡංගතාය සමාපන්නා. බබ්බෝ අබිනිබ්බිදාය බබ්බෝ සම්බෝධාය මම්මෝ අනුත්තරස්ස යෝගක්ඛේමස්ස අධිගමන මේ යෝගක්ෂේමයේ කියන නිර්වාණාභෝධයේ පිනක හේතු වෙනස එක තමයි මේ බදාන සම්බෝධාය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම මබ්බෝ අනුත්තරස්ස යෝගක්ඛේමාය කියන්නේ රහත් වීම පිළිබඳ මබ්බෝ අබිනිබ්බිදාය කියන්නේ මේ කෙලස් කඳු බිඳ දැමීම පිළිබඳ අපුඤ්චණ්ඩතාය සමාපන්න මේ උපමාවක් ඒ ගැන දීර්ඝ විස්තර කියන්නට කාලයක් නැති බෙත් කිසිලියක් විස්තර 7ක් 10ක් 12ක් දාලා හොඳට රකින්න. රකින්නකොට විස්තර උණුසුම් කරනව නැවත නැවත ක්‍රියාපත් විදාගෙන විස්තර රකින්නවා. මෙහෙම කරගෙන යනකොට විස්තර කුණු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක පැටව මෝරනවා. මෝරලා හිටන් ඒ පැටවන්ගේ නියපොතු ශක්තිමත් වෙනවා, හොට ශක්තිමත් වෙනවා. ඊළඟට දැන් බෙත්තර කටුව තුනී වෙනවා. ඉතින් ඇතුලේ ඉන්න පැටව මහතායි ලොකුයි දැන් උන්ට මේ ඇතුලට ආලෝකය වැටෙනවා මෙච්චර දවසක් බකුතු වෙලා හිටියා කියලා හොටෙන් හෝ නියපොතු වලින් ගහනවා කටුවට ඒක බින්දගෙන එළියට එනවා ආබේන හිබ්බිදාය කියන වදාළේ ඒ කටුව බිඳගෙන එළියට ඒ වගේ යෝගාවචරයත් මේ තියෙන ලද කාරණා ප්‍රධාමුලින් කාරණා හතරයි ඊළඟට කාරණා හතයි 11යි ඊළඟට ධාන හතරයි 15 මේ කාරණා 15න් යුක්ත වුණාම අවිද්‍යාව නැති කටුව බිඳගෙන එළියට එනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා රහත් බවටපත් වෙනවා කියලා මේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කර වදාළා ඊළඟට දේශනා කරනවා සකෝසෝ මහානාම ආර්ය ශාවකෝ හිමං ඒව අනුත්තරං උපේක්ඛා සති පාරිශුද්ධින් ආගමං අනේක විහිතම් බුද්ධේ නිවාසං අනුස්සරති. අර කලින් කිව්වානේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියලා ධ්‍යාන හතරක්. හතරවෙනි ධ්‍යානය තමයි උපේක්ෂා සති පාරිශුද්ධිය. ඒකට පැමිණිලා මේ పూర్වේ නිවාසානුස්මති ඥානය උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. එහෙම කල්ලා හිතන් මේ పూర్වේ ඥානය పూర్වේ නිවාසානුස්මති ඥානය උපදවා ගන්නවා. ඒක තමයි මේ ආර්ය ශ්‍රාවකයාගේ පළවෙනි විද්‍යාව. ඒ අතීත කාල පිළිබඳව పూర్වේ විසූතම් පිළිබඳව තියෙන අඳුර ඔක්කොම නැති කරලා හිටන් විද්‍යාව ඇති කරගන්නවා. ඒක තමයි පළවෙනි විද්‍යාව හැටියට දේශනා කරන්නේ. ඊළඟට සකෝසෝ මහානාම අරිය ශාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා පරිසුද්ධින් ආගම්ම දිබ්බේන චක්ඛුනා සත්‍යේ පස්සති චවමානේ උප්පජ්ජමන දිබ්බ චක්ඛුනා ඒ ධ්‍යාන හතර ලබාගෙන ඊළඟට පුරුදු කරන්න පුළුවන් ජීවිතය ඒක දියුණු කළාම මේ සත්‍යෝ උපදින හැටි මැරෙන හැටි ඒක දැක ගන්නට පුළුවන්කම ඇති වෙනවා ඊළඟට සක්හෝසෝ මහා නාම ආර්ය ශ්‍රාවකෝ ඉමං ඒව අනුත්තරං උපේක්ඛා සති පාරිශුද්ධියෙන් ආගම් ආශවානං භායා චිත්තං අභිනී මේ ආර්ය ශ්‍රාවකයා මේ චතුර්ථ ධානයේ ලබාගෙන උපේක්ඛා සති පාරිශුද්ධිය ඇති කරගෙන ආශ්‍රමයන් සැලකිරීම සඳහා මේ පැත්තට හැරෙනවා එහෙම හැරිලා හිතන් ඒ මාර්ගයේ ගමන් කළා මේ පුජ්‍යලයා කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කළා හිතන් උතුම් රහත් භාවයටපත් වෙනවා මෙන්න මේ දක්වා මේ ප්‍රතිපදාම දේශනා කරනවා ඊළඟට ආනන්ද හාමුදුරුව වදාරනවා යම්පිකෝ මහානාම අරිය ශාවකෝ සීල සම්පන්නෝති ඉදම්පිත්ත හොත චරණස්ස දැන් මුලින් ඉඳලා කිව්වනේ සීල සම්පන්න වීම ආදී කරුණු හතරක් සීල සම්පන්න වෙනවා ඉන්ද්‍රියන් ගෝපණය කරගන්නවා භෝජනයේ මාත්‍රාඥතාවය ඇති කරගන්නවා ජාගරයාන යෝගය කියලා එතන හතරක් තියෙනවා ඊළඟට ශ්‍රද්ධාව හිරියතක් කියන තුනයි මහෞත්‍රත භාවයයි හතරයි වීරියයි පහයි සතියයි හයයි ප්‍රඥාවයි හතයි. එතන කාරණා හතරක් කොම 11යි. මේ 11යි පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන මේ හතරත් එක 15ක්. ඉතින් ආනන්ද හාමුදුරුව අදාරණා මෙහිදී මේ 15ම චරණ ධර්ම. චරණ ධර්ම හැටියට දේශනා කරනවා. චරත ගච්ඡති ඒතේනාතේ චරණම් කියලා මේ අර්ථ විවරණය කළා කියන්නේ මේවා නිසා මේ සේරම කෙලස් ප්‍රහාණය කරලා සසර ගමන නවත්තන ලෝකෝත්තර පැත්තට ගමන් කරනවා. ඒ නිසා එමකට චරණ කියනවා. මේ 15ම චරණ හැටියට දේශනා. එතකොට පස්වලස් චරණ ධර්මයක් මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේට තියෙන චරණ ධර්මයි මේකයි වෙනස්. නමුත් මේවත් පිළිපැද්දාම නිවනට පමුණුන නිසා ඒවට කියනවා චරණ ධර්ම ඊළඟට මෙතන పూర్වේ න්‍යාසානුස්මති ඥානය, දිබ්බචක්ඛු ඥානය, ආශ්‍රවයක් ශේකර ඥානය කියන මේ කාරණා තුන විද්‍යාව හැටියට වදාළ අනන්තයි. මේ තුන විද්‍යාව හැටියටයි දේශනා කරන්නේ. එතකොට මෙතන පොදුවෙන් ගත්තාම විද්‍යා චරණ කියන මේ දෙක තමයි තේක සූත්‍රයෙන් වදාළේ. චරණ කාරණා 15යි විද්‍යා කාරණා 3යි වශයෙන් විද්‍යා චරණ හැටියට ආනන්ද හාමුදුරුවෝ මේ තේක ප්‍රතිපදාව දේශනා කළා. මේ සීක ප්‍රතිපදාම සීක සූත්‍රය සමස්තයක් වශයෙන් ගත්තහම සීක ප්‍රතිපදාවක් වශයෙන් දේශනා කළත් ආනන්ද හාමුදුරුව චරණ ධර්ම 15කයි විද්‍යා ධර්ම තුනකේ දේශනා විද්‍යා චරණ වශයෙන් මේ සීකයන්ට පමණක් නෙමෙයි රහත් බව දක්වාම උන්වහන්සේ මේ ප්‍රතිපදාව දිගට දේශනා කළා. ඉතින් මේක මේ භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් වන එකක්. අපට මේ කාලේ හරස් වෙනවා මෙහි ඇති තවත් සාරවත් ධර්ම විස්තර කරගන්නට කාලයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඊටාම ශ්‍රේෂ්ඨ වටිනා ප්‍රතිපදාව දක්වන දේශනාවක් තමයි මේ සීක ප්‍රතිපදාව සීක සූත්‍රය කියලා කියන්නේ. පින්වත්නි දැන් ඉතින් කාල වේලාම ගත වුණා බොහෝ කරුණ විස්තර කළ යුතුව තිබෙනවා ඊටා සැකෙමින් මේ සීක සූත්‍රය සීක ප්‍රතිපදාව පිළිබඳව කරුණ කියලා දුන්නේ හැමදෙනාම ඒවා හොඳට හිතට අරගෙන Tamanට හැකි පමණින් ප්‍රතිපත්ති ධර්මයන් පුරලා ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන.